Garnının sağ sınavı ශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමන රත්න ස්වාමීන් වහන්සේ දින්වත්නි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 සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි සංඝං සරණං ගච්ඡාමි පඤ්ඤාම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි පඤ්ඤාම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං කරණං ගච්ඡාමි සතියම්පි සංඝං කරණං ගච්ඡාමි සතියම්පි සංඝං කරණං ගච්ඡාමි මානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මක්ඛා වාදා විරමණී සික්ඛාපදං සමාදියාමි පුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්ථගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංකා ධම්මස්සවන කාලෝ අයං භදංකා ධම්මස්සවන කාලෝ අයං භදංකා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්පන්දිය යුතුයි. ධර්මයේ දේශනා කරන මා විසිනුත් ඊටාම ගෞරවයෙන්ුයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒකට හේතුව මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේ කොපමණ දුහකක් සැපවීමක් ගත්තද කියන එක කල්පනා කරලා බලනකොට අපි මේ ධර්මයට ඊටාම ගෞරවයෙන් යුක්තව ඇහුම්කන් දිය යුතුයි. ඒ ශ්‍රද්ධාව අපි තුල නැත්තම් පින්වත්නි අපිට සතාගත දේශනාව තේරුම් ගන්නටත් ඒ දේශනාවට දේශනාවෙන් බලාපොරොත්තු වෙන සැනසීම ළඟා කරගන්නටත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ සංසාරයේ කියන එක ගත්තාම හැම දිනාටම එක පොදු ස්වභාවයක් නෙවෙයි සංසාරයේ තිබෙන්නේ. කෙනෙක් හිතන්නට පුළුවන් මේ සංසාරයේ කියන එක හැම දිනාටම පොදු ආකාරයෙන් බලපවත්වන දෙයක් කියලා. නමුත් පින්වත් මේ කල්පනා කරාම බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සංසාරේ ඉවර කරපු ඇත්තෝ. ඒ වගේම මාර්ගඵලලාභී උත්තරමයන් වහන්සේලා සංසාරේ කෙටි කරගත්තු පිරිස. පුදුජන පිරිස සංසාරේ නැවත නැවත දිගට පවත්වන අය. ඒ පුදුජන ඇත්තන්ගේ බණ පොතේ සඳහන් වෙනවා කල්යාණ පුදුජන කියන පිරිස. ඒ කල්යාණ පුදුජන කියන පිරිස ගත්තාම ඒ ඇත්තෝ අර අන්ධ පුදුජනයන්ට වඩා පින්වත්නි සසර කෙටි කෙටි කරගන්නට පුළුවන් වාසනාව තියෙන පිරිස. මේ කල්යාණ පුදුජනයා කියලා කියන්නේ කාටද? සත්පුරුෂ ධර්මය හොය නැත්තන්ට අන්ධ පුදුජනයා කියලා කියන්නේ කාමභෝගී ජීවිතයටම සම්පූර්ණයෙන්ම මේ ජීවිතේ දිය කරලා දාලා ජීවිතේ ගැනවත් සසර ගැනවත් දුක ගැනවත් කිසිම සැලකිල්ලක් නැතුව ඔහේ ජීවත් වෙනවාට උපන්නාට වෙනෙන ස්වභාවයක් තියෙන පිරිස. නමුත් කල්යාණ පුදුජනයා කියන ඇත්ත ගත්තාම ඒ ඇත්ත ඕනකමක් සිදෙනවා මේ සංසාරයෙන් නිදහස් වීමට ඒ සංසාරයෙන් නිදහස් වීමට ඕනකමක් තියෙන නිසා ඒ සත්‍යස ධර්මය සොයන්නට ඒ ඇත්ත ධීරියක් යොමනාවක් නුවණින් වැඩ කිරීමක් ඒ ඇත්ත තුළ දකින්නට සිදෙනවා එතකොට මේ කාරණාවලින් තේින්න මේ සංසාරයේ කියන එක කාටත් පොදුයි කියන එකක් නෙමෙයි එක එක්කෙනාගේ ඥානය අනුව ගුණය අනුව සංසාරේ දිග වෙන්නත් පුළුවන් කෙටි වෙන්නත් පුළුවන් කෙනෙකුට අවසන් වෙන්නත් පුළුවන් එතකොට මේ කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි අහුම්කම් දෙන්න පින්වත්නි සත්‍ය වශයෙන්ම සංසාරයෙන් නිදහස් වෙන්නට. ඉන් උපිත හෝ මුපිත කිසිම බලාපොරොත්තුවක් බුද්ධ දේශනාවට අහුම්කම් දෙන පිරිස තුල තිබෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ඔයි සත්‍විති රජකම සතරමහා නිධානය කියන මේ ඔක්කොම අත්හැරලා දාලා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මේ සත්‍ය සොයාගත්තේ ඉතා අපහසුයෙන් මේ සොයාගත් සත්‍ය කුමක්ද මේ ලෝකේ නැවත නැවත දුක් විඳින්න යන ගතිය නතර කළා මිනිස්යාට නිවන් මාර්ගයේ විවෘත කරලා දෙන්නටයි ඒ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්තා ඒ අවබෝධ කරගත් ධර්මය අපිට දේශනා කළේ සත්‍ය වශයෙන්ම සංසාරයෙන් නිදහස් වෙන්නට. එතකොට මේකෝ තවත් කාරණාවක් ගැන කල්පනා කළ යුතුයි. සංසාරය එසේනම් කොහේද තිබෙන්නේ? මේ පොළොවේද? එහෙම නැත්නම් අහසේද? එහෙම නැත්නම් මහ මුහුදේද? ගහ කොළවලද? මේ කුමන තැනකද මේ සංසාරයේ තිබෙන්නේ? නමුත් ඥානවන්ත කෙනෙකුට පේනවා මේ සංසාරයේ කියන එක ඒ කිසිම තැනක නැති බව. පොළොවේ අහසෙත් මුහුදේ ගහකොළවලත් නැති බව. ඒ සංසාරයේ කියන එක තිබෙන්නේ තමා තුළ. එතකොට තමා තුළ මේ සංසාරයේ තිබෙනවා නම් ඔක්කොටම පොදු සංසාරයක් තිබෙන්නට විදියක් නැහැ. එක එක්කෙනාට වෙන වෙනම තම තමන්ගේ ජීවිතවල සංසාරයක් තිබෙනවා. ඒ නිසා ඒ ඇත්තන්ට ඌමනානම් සංසාරේ යන්නත් පුළුවන්, ඌමනානම් සංසාරේ කොට කරගන්න පුළුවන්, ඌමනානම් සංසාරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ සියලු වගකීම තියෙන්නේ සංසාරය පවත්තන ඒ ඒ පුද්ගලයාටයි. පොදුවේ නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුන්නේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. උපතොතෙන් මේක අවබෝධ කරගත යුතුයි කියන එක දේශනා කළේ අන්නේ කාරණය උද. එතකොට පින්වත්නි දැන් මේ සංසාරය කියන එක සමා තුල තියෙනවා නම් සංසාරයෙන් නිදහස් වීම කියන එක වගකීමක් Taman ඒකාන්ත කොටම ගත යුතුයි කියන එක අපි කල්පනා කළ යුතුයි. එතකොට අපේ ජීවිතවල යම් දුකක් අපි විඳිනවා නම් දුකක් වැළඳගෙන වාසය කරනවා නම් ඒකෙන් නිදහස් වීමේ අයිතිය අපි තුල තිබෙනවා. එතකොට මේ සංසාරයේ කියන එක අපේ ජීවිතවල වෙන වෙනම කෙනෙක් පවත්නවා නම් මේ සංසාරයේ කියන එක සැපද? ඇත්ත වශයෙන්ම සංසාරයේ කියන එක සැපස් නොවේ. සංසාරයේ පිළිබඳ යම් ප්‍රමාණයක හෝ දැනුමක් තියෙනවා නම් කෙනෙකුට පින්වත්නි එක මොහොතක් අසුරු ක්ෂණයක්වත් මේ අවාසනාවන්ත සසර වැළඳ ගන්නට ඒ කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒක හරියට බුදුරජාණන් වහන්සේම උපමාවකින් පෙන්වුවා. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ හිස ගිනි නිවන්නට ඉතාම යහුසුළු වෙනවා වගේ තමන්ගේ ඇඳිවතට ගිනිගත් කෙනෙක් ඒ ඇඳිවත නිවන්නට යොහුසුළු වෙනවා වගේ මේ සංසාරයේ අවාසනාවන්ත తত্ত্বය යම් කෙනෙක් දන්නවනම් එක මොහොතක්වත් මෙතන නතර වෙන්නට කැමති වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සංසාරයෙන් නිදහස් වෙන්නට හොඳම සොතු කල මොකද්ද මේ මනුස්ස ජීවිතය? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දුර්ලභංච manussත්තං කියලා දේශනා කළේ. අනිකුත් සත්‍යයන්ට තම තමාටයි සංසාරයක් තියෙනවා. දෙවියන්ට, ප්‍රඥයන්ට, නරක තිරිසන් ප්‍රේත අසුරාදී සත්පුජ්‍යල වශයෙන් විවහාර කරන හැම කෙනෙකුටම වෙන වෙනම සංසාරයක් තිබෙනවා. මනුෂ්‍යයටත් ඒ වගේම තිබෙනවා. නමුත් ඒත්නුයි මනුෂ්‍ය අතර තියෙන වෙනස සංසාරෙන් නිදහස් වෙන්නට පුළුවන් එකම තැන හැටියට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මනුෂ්‍ය ජීවිතයයි. එතකොට කෙනෙක් හිතන්නද පුළුවන් එහෙමනම් මේ ලෝකේ කෝටි 600ක් විතර වාසය කරන මිනිස්යන්ට එහෙනම් මේ සංසාරේ නිදහස් වෙන්න පුළුවන් නේද කියලා. එහෙම කරන්නත් බෑ පින්වත්නි. ඒ මොකද අපි හිතාගෙන හිටියට මේ මනුස්ස බාහිර ස්වરૂපය නෙවෙයි බුදුරජාණන් වහන්සේ මනුස්ස උත්පත්තිය එහෙම නැත්නම් මනුස්ස ගතිය හැටියට දේශනාවේ සඳහන් කරලා තිබෙනවා. කෙනෙක් අවුරුදු 50ක් 60ක් එහෙම නැත්නම් 100කුත් සමහර විට ජීවත් වෙන්නත් පුළුවන්. ඒ කුමන කාලයක් ජීවත් වුණත් ඒ ජීවත් වෙන කාලය තුලදී මනුස්ස ශරීරය තිබුණට මනුස්ස ගතියෙන් ජීවත් වෙන්නට පුළුවන් කම ලැබුණේ කොච්චර ස්වල්පයේද කියන කල්පනා කරගන්නට. අපි මේ ජීවත් වෙන දවස පුරා, සතිය පුරා, මාසය පුරා, වර්ෂය පුරා අපි ගත්තොත් පින්වත්නි එකම ගතියක නෙමෙයි අපි නොයෙකුත් සත්‍ය ගතිවලට නැවත නැවත එමින් තමයි මේ මනුස්ස ජීවිතය කියන එක කරගෙන යන්නේ. එතකොට පිටින් බලන කෙනෙකුට පේන්නත් පුළුවන් මෙයා මිනිස්සෙක් නේද කියලා. නමුත් ඇතුලින් ගත්තාම අර වෙනත් නරක, තිරිසම්, പ്രേත, අසුර ආදී නොයෙකුත් ගතිවලට අපි වරින් වර අපි තනියම. ඒ ගති විසින් අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රීන් එතෙන් පටන් පාලනය කරනවා. එතකොට ඒ සිතේ පහළ වෙන ගතියට අනුකූලව මේ පංච ඉන්ද්‍රියනොත් වැඩ කරන්නට පටන් ගන්න නිසා පින්වත්නි අර මනුස්ස ස්වરૂපයේ බාහිර වශයෙන් තිබුණට ගතියක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වෙනත් ගතියක්. ඒ ගතිය තුන ඉඳගෙන අපි පින් කවුද කරක් කරනවා. එතකොට මෙහෙම ගත කරන ජීවිතේ යම් ඉතා සල්ප අවස්ථාවක අර මනුස්ස ගතියත් අපිට මතුවෙන්න පුළුවන්. මනුස්ස ගතිය අපි කොහොමද අඳුරගන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලනකොට මනුස්ස ගතිය අඳුරගන්නට තියෙන හොඳම තැන තමයි විචක්කය විචාරය. විචාරපූර්වකකම. විචාර බුද්ධිය නැත්නම් යම් ගතියක් පහළ වුණාට පස්සේ ඒ ගතිය මනුස්ස ගතියක් හැටියට පින්වත්නි දෙන්නන්ට පුළුවන් කමක් නැත්තේ නෑ. එසේනම් මිනිස්යා තුළ තිබෙන වටිනාම ගුණය තමයි විචාර බුද්ධිය කියන එක. අවිචාරය කියන එක යම් අවස්ථාවක අපි පවත්නවා නම් ඒ පවත්න හැම වෙලාවකම අපි තේරුම් ගන්න ඕන ඒ අවිචාරයේ තුල මනුස්ස ගතිය කියන එක නැති බව. එතකොට ලෝකේ මිනිස්සු දිහා අපි ඉදිකම් කරලා බලනකොට අපි අපගේ ජීවිත දිහා අපි දිකම් කරලා බලනකොට අපිට ඉතාම පැහැදිලිව පේනවා අපි කොච්චර අවිචාර විදියට වැඩ කරනවද කියලා. ඒ අවිචාර විදියට වැඩ කරන හැම අවස්ථාවකම පින්වත් අපේ මනුෂ්‍ය ගතිය කියන එක අයින් වෙලා වෙනත් ගතියකින් තමයි ඉන්නේ. එතකොට මේ මනුස්ස ගතිය පැමිණිච්ච වෙලාවට අපිට පහසෙන් පුළුවන්කම තිබෙනවා සංසාරයෙන් නිදහස් වෙන්නට. ඒ නිසා බෞද්ධයෙකුට තියෙන්නට ඕන පළවෙනි ගුණය තමයි මනුස්ස ගතිය. මනුස්ස ගතිය ආවද කියලා දැනගන්න එක තමයි විචාර බුද්ධිය. ඒ නිසා බුද්ධ ධර්මයේ තුල පින්වත්නි විචාර බුද්ධිය කියන කෝමනා කරනවා. කවුරු හරි කිව්ව නිසා මොනවා හරි කරගෙන යන එක නෙමෙයි. අද ලෝකේ දිහා බැලුවාම බුදුහාමුදුරන්ගේ නාමයෙන් බුද්ධ ධර්මයේ නාමයෙන් කොච්චර දේවල් බහුරු විකාර පින්වත්නි බෞද්ධයෝ කියලා පිරිස කරනවද? ඒ නිසා අපි බුදුහාමුදුරන්ගේ නාමයෙන් මොනවා හරි කරගෙන යන එක නෙමේ බුද්ධඝම් කාර්යෝ කියලා කියන්නේ. අනේ මේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණේ මොකටද? උන්වහන්සේ දේශනා කළ ධර්මය මොකද්ද? අපි ඒක හරියට තේරුම් අරගෙන ඒ මඟ නොගත්තොත් කොච්චර විදියෙන් ආමිත පූජාවන් උන්වහන්සේට පූජා කළත් පින්වත්නි බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වුණු දේ අපිට ඉටු කරන්නටත් අපේ දුකේ බිඳුවක්වත් එතනින් අඩු කරගන්නට අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එසේනම් මේ අය කල්පනා කරන්නට අර කනකැස්ම වියසුදුරෙන් අහස බලන්න වගේ මේ ගත කරන ජීවිතේ ඉතාම ස්වල්ප වේලාවයි අපේ ජීවිතේ මනුෂ්‍ය ගතිය වැඩ කරන්නේ. අන්නේ මනුෂ්‍ය ගතිය අපි තේරුම් අරගෙන අර මනුස්ස රූපය තුල දිගටම අපිට මේ මනුස්ස ගතිය පවත්වන්න පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්ත පිරිසක්ද කියන එක කල්පනා කරන්න. අන්න එතෙන් තමයි බුදුහාමුදුරුව දුර්ලභංච මනුස්සත්තං කියලා දේශනා කළේ. එහෙම නොවෙන්නට අද උගත් තරුණ කෙනෙකුට ළමයෙකුට විග්‍රහ කරන්න පුළුවන් මේ බුදුහාමුදුරුව කියන මනුෂ්‍යකම දුර්ලභ නම් මේ කොච්චර මිනිස්සු ලෝකෙ උපදිනවද? ඒ උපදින එක පාලනය කරනවද? එහෙම එකක් නෙමෙයි දැන් මෙතන කල්පනා කළොත් මේ මනුෂ්‍ය ගතිය කියන එක කොච්චර දුර්ලභ එකක්ද කියන කල්පනා කරගන්නකෝ. ඊළඟට මේ ඇත්තන්ට ඒව ගැන වැඩි විස්තර කරන්නට බෑ අපේ දේශනාව කරන්න ඕන. නමුත් මේවත් දැනගත යුතුයි. ඊළඟට කෙටියෙන් අපි අවබෝධ කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත්නි මූලික වශයෙන් ගති පහක් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහ අතුරු කරලා අපි ගති පහක් උපදවන බව බුදුහාමුදුරෝ දේශනා කළා. මේ ගති පහ බෙදින යනකොට උන්වහන්සේ උත්පත්ති ලබන්න පුළුවන් ගති 31ක් මේ විශ්වය පිළිබඳ උගන්වලා තිබෙනවා. මේ ගති 31 කේම තියෙන ලක්ෂණ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ ඒ හැම ගතියක් තුනම පින්වත්නි අර දේව ගති, බ්‍රහ්ම ගති, මනුෂ්‍ය ගති, නරක ත්‍රිසම් ප්‍රේත අසුර ගති මේ සෑම ගතියක් තුනම අර ජාති ජරා ව්‍යාධි මරණ දුක සිදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ මොනම ගතියකටවත් යන ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඒ හැම ගතියකම දුක පවතින නිසා ඒ දුකෙන් නිදහස් වෙන දෝමනා නිසා ඒකම ගතියක්වත් වර්ණනා කරන්නේ නැහැ. මේ මනුෂ්‍ය ගතිය සංස්වාසයෙන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ ඒකේ ලබන අමුතු සැනසීමක් නිසා නෙමෙයි. සංසාරයෙන් නිදහස් වෙන්නට පුළුවන් ස්වභාවය එතන තියෙන නිසායි මනුෂ්‍ය ජීවිතේ වර්ණනා කළේ. එතකොට මේ එක්කන්ට මුලින් අපි සඳහන් කළා මේ නිවන් ලබා ගන්නට තියෙන ප්‍රතිඵල මනුෂ්‍ය ජීවිතය තුළ තියෙන නිසා තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අර දිව්‍ය ජීවිතය අයින් කරලා එතනින් මේ මනුෂ්‍ය භාවයට ඇවිල්ලා මනුෂ්‍ය ජීවිතය තුළ මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා. නමුත් අද අපේ බෞද්ධයෝ හිතාගෙන ඉන්නවා මෙතන ඉඳගෙන නොයෙකුත් පින්කම් ආදී දේවල් කළා අර යාමේ තුසිතේ පරිනිම්මිත වසවර්ති ආදී නොයිකුත් දිව්‍ය සම්පත් බලාපොරොත්තු වැඩ කරන පිරිසක් අද අපේ බෞද්ධ සමාජය තුළ දකින්නට තිබෙනවා. එතකොට පේනවා අපි කොච්චර අවිද්‍යාවත් තුළ ඉන්නවද කියලා. එහෙමනම් උතුම් විද්‍යා මාර්ගයේ ප්‍රඥාව දිනු කළා සංසාරයෙන් නිදහස් වෙන්නට තියෙන එකම තුටුපල පින්වත් වීමේ මනුෂ්‍ය ජීවිතය. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයක සෙල්ලම් කරන්නට එපා. මේ මනුස්ස ජීවිතයක් ලැබූ හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න ඕන මේ නිවන කියන එක කල් දාන්නේ නැතුව මේ ලබාගත් මනුස්ස ජීවිතය තුළම නිවන් ලබා ගන්නට. දැන් අද හුඟක් අය තීරණ දෙන කොහොමද මේ ජීවිතය තුළ නිවන් දකින්නේ? එහෙම අපිට කින්වත් කාටවත් තීරණ දෙන්නත් පුළුවන් කමක් නැහැ. එහෙම තීරණ දෙන්න පුළුවන් අර මුලින් කිව්ව විදිහට සංසාරය එකක් නම් ඔක්කොටම අයිති වෙලා තියෙන සංසාරය එකක් නම් එහෙම අපිට තීරණ දෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ නිසා එක එක්කෙනාගේ ජීවිතයේ සංසාරයේ වෙන වෙනම බලපවත්වන නිසා කිසිම කෙනෙකුට කියන්නට බෑ මේ ජීවිතේ නිවන් දකින්නට බෑ කියලා. ඒ ඒ අයට ඌමනාව තියෙනවනම් නුවණ තියෙනවනම් ශ්‍රද්ධාව තියෙනවනම් ශීලාචාරකම තිබෙනවනම් පින්වත්නි මේ ජීවිතේ නිවන් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නිවන පැනෙන්නේ මේ ජීවිතේ මිසක් මරණින් පස්සේ ලබා ගන්න නිවනක් උන්වහන්සේ දේශනා කළේ නෑ. ඒකට හේතුව අපේ අප්‍රමාණ විදියට নানা ආකාරයෙන් බලපවත් ගන්නා වූ මේ දුක දැන් පවතිනවා නම් ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන පින්වත්නි දැන් මිස අනාගතේ නෙවෙයි. දැන් දුක පනවන අනාගතේ නිවනක් බුදුරජාණන් වහන්සේ කොයි විටකවත් පනවන්නේ නැහැ. මේ ජීවිතයේ දුක තියෙනවා නම් දුක පනවන තියෙනවා නම් ඒ දුක තේරුම් අරගෙන මේ ජීවිතයේ දුකෙන් නිදහස් විය යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා මේ ඥානවන්ත පිරිස, බණහන ඥානවන්ත පිරිස හිතන්නට මේ ලැබූ මනුස්ස ජීවිතය හරි වටිනවා. ඒකෙන් අපි අනවශ්‍ය දේවල් නොකර උත්පත්තියේ මරණය දිනා ගන්නට ජය ගන්නට කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි කුසලය මොකද්ද සත්‍යය මොකද්ද සිද්ධාර්ථ කුමාරයන්ට විතරක් නෙවෙයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ අපි කාටත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඒ ප්‍රශ්නේ නගමින් මේ ලබා වූ මනුෂ්‍ය ජීවිතේ සත්‍යය සොයන්නට හැම මොහොතකම පින්වත්නි අපි කටයුතු කරන්නට ඕන එතකොට අද මේ ධර්ම දේශනාවට මාතෘකා කරේ ධම්මපදයේ ඇතුළත් වන කුඩා ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුඩා ලොකු කියලා වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ හැම එකක්ම නිවන් රසයෙන් මුක්තයි. අර මුහුදේ ජලය කොතනින් ගත්තත් එකම ලුණු රස වාගේ උන්වහන්සේගේ මේ තථාගත දේශනාව කොතනින් ගත්තත් නිවීමට හේතු වන නිවන් රසයෙන් යුක්තයි. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාටද මේ හැම කෙනෙක්ම දන්න හිතා ගෝතමී කියන තරුණ කාන්තාවට. හිතා ගෝතමී කියලා කිව්වේ කවුද? ඉතාමත් ඉසුරෙන් වැඩිච්ච මේ තරුණ කාන්තාව විවාහ වෙන සමන්ත පුතෙක් ලැබුණා. ඒ පුතා බොහෝම ආදරෙන් සෙනෙහසින් පෝෂණය කරගෙන යද්දී හදිස්සියේ මේ දරුවා මරණයටපත් වුණා. මේ මව් දැඩි දරු ස්නේහයෙන් යුක්ත වෙනින හිතේ හින්දා බැඳලා හිතේ නිසා දරුවගේ මරණය නිසා මහත් වූ කම්පාවකටපත් වුණා. ඒ කම්පාව කොච්චරද කියනවා නම් මනස අවුල් වෙන්න වියුල් වියුල් වෙන්න තරමටම කම්පා වුණා. අන්තිමට කෑම බීම ගන්නෙ නැතුව අර මල දරුවා ඔසවාගෙන හැමතැනම ඇවිදින්න පටන් ගත්තා. මගේ පුතා සනීප කරලා දෙන්න කියලා. ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ හමු වුණේ. බුදුරජාණන් වහන්සේ මොකද ඇයට ප්‍රකාශ කළේ? නැගණියෝ ඔබේ පුතා සූපත් කරන්නට පුළුවන්. නමුත් ඒ සඳහා නොමල ගේකින් ඔබ පිටක් ගේන, ඔබ මිසක් ගේන්නට. එතකොට මේ කරුණ කාන්තාව ගියක් පාසා ඇවිද්දා නොමල ගේකින් ඔබ සොයන්නට. නමුත් ඇයට හාමුනේ නැහැ. ඇය මගදීම තේරුම් ගත්තා නොමන ගෙවල් නැහැ හැම ගෙදරකම කෙනෙක් මැරිලා තියෙනවා. මගේ පුතාට සිදු වෙලා තියෙන්නේ ඒක. ඉතින්දම තේරුම් අරගෙන අර මලකඳ වීසිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සරණ ගිහිල්ලා මාර්ගඵලයකටපත් වුණා. එදා ඉඳලා මහත් තෙරණින් වහන්සේ කෙනෙක් හැටියට මේ බුද්ධ ශාසනය හුඟක් වැඩ කරලා තිබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතා ගෝතමියනි අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ නිර්වාණය කියන එක අවබෝධ කරගන්නේ නැත්නම් නිර්වාණය කියන නිවන් සුවය යම් කෙනෙක් අවබෝධ කරගන්නවා නම් එක දවසක ජීවිතය වටිනවා කියන එක තමයි මේ ගාථා රත්න දේශනා කළේ. යෝචේ වස්ස සතන් ජීවේ අපස්සං අමතං පදං ඒකාහං ජීවිතං තේයෝ පස්සතෝ අමතෝ අමතං පදං එතකොට කොච්චර කාලයක් ජීවත් වුණත් මේ නිවන් සුව කියන එක අවබෝධ කරගන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒ ජීවිතයේ වටිනකමක් නැති බව උන්වහන්සේ දේශනා කරනවා. ඉතා කෙටි කාලයක් වුණත් යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නවා නම් අර දිග ජීවිතයට වඩා ඒ කෙටි ජීවිතය බොහොම ප්‍රශංසනීයයි බොහොම වටිනෝ මනුෂ්‍ය ජීවිතයේ ඵලය නෙලාගත් කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. එතකොට මේ කතා ප්‍රවෘත්තිය කියන එක මේ ඇත්ත මීට කලින් අහලා තියෙනවා. පුංචි කාලේ දහම් පාසලේ පවා ඉගෙන ගන්න තියෙනවා. නමුත් කෙනෙකුට හිතෙන්නත් පුළුවන් ඇයි මේ කිසා ගෝතමීට නොමලගේකින් අබසලා ගන්නට බැරි වෙන්නේ? කෙනෙකුට පරසයක් කියන්නත් පුළුවන් ඇයි නොමල ගෙවල් නැද්ද? අලුතෙන් පදිංචි වෙලා ගෙවල් තියෙනවා. ඒ වගේ තැන්වල කවුරුවත් නැවෙන්නේ නැහැ. ඒ කවුරුවත් මැරෙන අලුන් අලුතෙන් පදිංචි වෙනගේ එතෙන්ට ගිහිල්ලා අපිට ගර්ජ වෙන තිබුණ නේද කියලා. යම් තර්කයක් ගොඩ නගන්නත් පුළුවන්. නමුත් පින්වත්නි, එහෙම තර්කයෙන් දිනින්නට පුළුවන් තැනකින් මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ පෙන්වන්නේ. එතකොට මෙතන ජී කියලා කිව්වේ අපි අර බාහිර වශයෙන් පෙන්වන ගයක් ගැන නෙමෙයි. ගහකාරක දික්කෝසි මේ ජීවිතේ නැමැති ගේ ගේ ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දේශනා කළා. එතකොට පේනවා මෙතන ගේ හැටියට සලකන්නේ මොකද්ද? තෘෂ්ණාව නැමැති වඩුව හදන මේ පංච උපාදානස්කන්ධය නැමැති ගේ. මේ ගේ ගැන විමසන බලනකොට පින්වත්නි මූලික වශයෙන් නාමස්කන්ධ රූපස්කන්ධ වශයෙන් තියෙන මේ ස්කන්ධ උපාදානය නාමස්කන්ධයක් ඇති වුණු තැන නැති වෙනවා රූපස්කන්ධයක් ඇති වුණු තැන නැති වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇති වුණු තැන නැති වෙන නාමස්කන්ධිකුත් රූපස්කන්ධිකුත් කියන තැනක තමයි අපි මේගේ හදලා තිබෙන්නේ. එහෙමනම් පින්වත්නි කොතන අබ සොයන්න ගියත් නොමල ගයක් හොයාගන්නට බෑ. මනුෂ්‍ය ගයක් ඇතුළට ගියත් එතනත් ඇතුළු තැන නැති වෙන ධර්මයි තියෙන්නේ. ඊළඟට දෙවියන් ළඟට ගියොත් ඒත්කුත් ගේ හදලා තියෙනවා. ඒ ගේ හදලා තියෙන ප්‍රශ්නාව නැමැති වදුවා. එතෙන්ට ගියත් නොමල ගයක් නෙමෙයි. ඊළඟට නරක තිරිසම් ප්‍රේත අසුරනිකා ආදී වශයෙන් ගත්තොත් ඒත් සංගේ ජීවිත හදලා තියෙන කර ප්‍රශ්නාව නැමැති වදුවා. එතනත් නොමල ගයක් ඇත්තේ නෑ. එතකොට පේනවා විශ්ව සාධාරණ දෙයක් ගැනයි මේ බුදුහාමුදුරුව අපිට මේ අදහස ප්‍රකාශ කළේ. එතකොට කිසා ගෝතමී මේක තේරුම් ගත්තා. නොමලගියක් නැති බව. එසේනම් පින්වත්නි අපේ ජීවිතය දිහා බැලුවොත් අපි හැමතිස්සෙම මල කඳකට මල මිනියකට බැඳලා තියෙන බව අපි තේරුම් ගන්න ඕන. මේ මල මිනිය තමයි පංච උපාදානස්කන්ධය. එතකොට මේ මලමිණියකට අපි බැඳලා තියෙනවා නම් හැම මොහොතකම අපි පින්වත්නි මේ මලමිණිය ගලවන්න තෝරන. අන්න ඒක නිසා තමයි ධර්මයේ උගන්වන්නේ එදා සෝපාක පුතා මලමිණියකට බැඳලා තිබුණා බුදුරජාණන් වහන්සේ මලමිණිය ගැලෙවුවා. බාහිර වශයෙන් යම් කෙනෙක් මලමිණියකට බැඳවුවොත් බුදු කෙනෙක් වුණා කරන්නේ නැහැ ඒක ගලවන්නට. ඒක තවත් කෙනෙකුට පුළුවන්. නමුත් බුදු කෙනෙක් ගැලවුවේ පින්වත්නි අර ආධ්‍යාත්මික වශයෙන් බැඳලා තියෙන අනාදිමත් සංසාරයේ දුක් විඳින මේ මලමිණියට බැඳලා තිබිච්ච ගතිය අර පංචෝපාදානස්කන්ධය නැමැති මලමිණියදා සෝපාක පුතාගෙන් ගැලුවා. ඒ මොහොතේම සෝපාක පුතා මාර්ගඵලවලටපත් වුණේ ඒ නිසයි. එතකොට කිකාගෝතමිය වගේ මේ ලෝකේ ජීවත් වෙන අපි හැම කෙනෙක්ම පින්වත්නි නොමලගේකින් අබසවන කොහෙන්ද අබ සොයන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රියන් පහෙන්ම අපි අබස වෙනවා නමුත් අපිට නොමලගේකින් කවදාවත් අබස හොයාගන්නට පුළුවන් කමක් නැත්තේ ඇයි ඇස ඉපදුණු තැන නැති වෙනවා රූප ඉපදුණු තැන නැති වෙනවා රූප විඥාන ඇති වුණු තැන නැති වෙනවා මේ හැම ධර්මයක්ම ඇති වුණු තැන නැති වෙන නිසා පින්වත්නි අපිට කවදාවත් නොමලගේකින් අබසවා ගන්නට බැරි වුණා. ඒ නිසා තමයි පුංචි කාලේ ඉඳලම අපි කොච්චර වෙනසක් ගත්තද නොමල සදාකාලික තැනක් මේ ඉන්ද්‍රිය පහෙන් ගොඩනගා ගන්නට. නමුත් මේ ඉන්ද්‍රිය පහෙන් පුංචි කාලේ ඉඳලා අපි ගොඩනගා ගන්න හැදූ හැම උත්සාහයකම දවසින් දවස බිඳ වැටෙනවා මිසක් ඒ එකක්වත් ස්ථාවරව අපිට රකින්නට ආරක්ෂා කරගන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ මොකද අපි තේරුම් ගන්නට ඕන අපි මේ නොමලගේකින් අබ සොයන්නට ගියාට අබ නැති නිසා තමයි එහෙම අපේ ජීවිතේ වෙලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්වන්නේ මොකද්ද මේ ලෝකේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල්. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් වලට අපි කියනවා සංකත එහෙම නැත්නම් සංකත යථාර්ථය සංකත යථාර්ථය එහෙම නැත්නම් සත්‍වාකාරයේ තියෙන විදිය එතකොට මේ සංකත කියන ඒවා සංකත කියන වචනේ තේරුමම සැකසුණා සැකසිච්ච දේවල් සකස්සිච්ච දේවල් එතකොට මේ සකස් වෙලා තියෙන්නේ කොහොමද හේතු ප්‍රත්‍යයෙන්. ඒ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා තියෙන මේ සංකත බුදුහාමුදුරෝ දේශනා කරනවා පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ එකක් ඇසුරු කොටගෙන එකක් තැන නැගෙමින් ගොඩ නැගිච්ච දේවල් තමයි මේ ඔක්කොම. හරියට උදාහරණයක් කියනවා නම් දිටි තුනක් අරගෙන ඒ එකට එකක් මූණට හිතුනත් ඒ රැඳෙව්වහම එකක් ආධාරයෙන් අනිත් එක රැඳෙන්නටෝ තියෙන වගේ පටිච්ච සමුප්පන්න කියන්නේ එකක් ඇසුරු කරගෙන එකක් හැමදෙස්සෙම ගොඩනැගිලා තියෙන ස්වභාවයකයි. එතකොට මේ ලෝකයේ හැම දෙයක්ම සංකත ධර්ම හැටියට බුදුහාමුදුරෝ දේශනා කරා. එතන ධර්ම කියන්නේ ධරීම මොනවද දරාගෙන ඉන්නේ එකක් අනිත් එක දරාගෙන ඉන්නවා. එතකොට ඒ දරාගෙන ඉන්න ගතියම තමයි පටිච්ච සමුප්පන්න කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ මෙතනින් විග්‍රහ කරලා තිබෙන්නේ. එතකොට ඒක විශ්වයේ තියෙන ස්වභාවය. ඊළඟට මේ සංකත යථාර්ථයේ තියෙන සත්‍ය මොකද්ද? මේ හැම එකක්ම හැම ශ්‍රණයකම ඇති වෙනව නැති වෙනව. ඒක බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවේදීම යන්තිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන වචනේ පෙන්වුවා. යම් ධර්මයක් හත ගන්නවද ඒ හත ගන්න තැනම ඒ ධර්මයේ බිඳුන බව නැති වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට හත ගැනීමත් බිඳීමත් අරුමු කොට මේ ධර්මවල කිසිවක් නැහැ. යමක් පවතිනවා කියලා අපිට දැනනවා නම් පින්වත්නි මේ ඉන්ද්‍රිය පහත අන්න ඒක තමයි මායාව හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට මේ සංකත ධර්ම, සකසිත ධර්ම, පටිච්ච සමුප්පන්නයි, ඒ පටිච්ච සමුප්පන්න ධර්ම ඇතිවෙනෝ නැතිවෙනෝ මේකේ පැවතීමක් තියෙනවා කියලා අපිට දැනනෝ නම් මේ ඉන්ද්‍රිය පහත ඒක මායාව හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට මේක පැවතීමක් වෙන් කරනවා නම් අපිට පෙන්වන්නට පුළුවන්කම තිබෙන්නේ ඇතිවීම නැතිවීමේ පැවතීම මිස මේ දෙකෙන් වෙන් වූ පැවතීමක් ගැන දේශනාවේ අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. ඒක විශ්ව සාධාරණ ධර්මයයි. එතකොට මේ සංකත ධර්මයන්ගෙන් හැදුණු මේ දේවල් සත්පුද්ගලාදී වශයෙන් නොයෙකුත් ආකාරයෙන් අපිට මේ ඉන්ද්‍රියින්ට ගෝචර වෙන මේ සංකත ධර්මයන්ගෙන් හැදිච්ච දේවල් අපි කින්වත්නි අපි තුල තියෙන අවිද්‍යාව නිසා විශේෂයෙන් සකස් කරන විශේෂින් සකස් කරන අර විශේෂින් සකස් කිරීම තමයි බුදුහාමුදුරෝ සංස්කාර කියන වචනේ පාවිච්චි කරේ. එතකොට සංස්කාර කියලා කිව්වේ මොකද්ද? විශේෂයෙන් සකස් කිරීම. මොනවද විශේෂයෙන් සකස් කරන්නේ මේ විශ්වයේ සැකසිච්ච සංකත ධර්මයන් විශේෂයෙන් සකස් කරනවට කියනවා සංස්කාර. එතකොට ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ ශරීරය මගේය, මේ ගේ මගේය, මේ ගහ මගේය, මේ ඉඩම අපේය ආදී වශයෙන් විශේෂයෙන් සකස් කරනවට තමයි සංස්කාර කියලා කියන්නේ. එතකොට මේ සංස්කාර තමයි පින්වත්නි සක්කාය ධර්මයේ හෙවත් සක්කාය දිට්ඨිය පහළ කිරීමට පාදක ධර්මයේ හිතට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට සංස්කාර කියන විශේෂ සකස් කිරීම නිසා පින්වත්නි අර සක්කාය දෘෂ්ටිය හෙවත් ආත්ම දෘෂ්ටිය කියන එක පහළ වෙන බව උන්වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙලා තිබෙනවා. එතකොට මේ සංස්කාර කරන්නේ ඇයි? අපි තුන පවස්නා වූ තෘෂ්ණාව නිසා. ඒ නිසාමයි දේශනාව තුල සඳහන් වෙන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වුණු මම සසරින් නිදහස් වුණා කියලා. තෘෂ්ණාවෙන් නිදහස් වුණොත් සම් කෙනෙක් එයාට සංසාරෙන් තමා තුල පවස්නා වූ මේ සංසාරෙන් නිදහස් වේ හැකි බව බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. එතකොට නැවත මේ වැය තේරුම් කරගන්නට අර කිව්ව ධර්ම කාරණාව මොකද්ද මේ ලෝකේ සෑම දෙයක්ම ගොඩ නැගිලා තියෙන සංකත කියන ඒවයින් සකස් වුණු දේවල් වලින් ඒව සකස් වෙලා තියෙන්නේ ඉබේ නෙවෙයි කවුරුවක් මවපු දෙයකට නෙවෙයි ඒව සකස් වෙලා තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඒ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේවල් පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියලා කිව්වේ එකක් ඇසුරු කොටගෙන එකක් පවතින ස්වභාවය තමයි ඒවා තුල තිබෙන්නේ. ඊළඟට ඒ සංකත ධර්මවල තියෙන මූලික යථාර්ථය සමුදය ධම්මං නිරෝධ ධම්මං ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම වෙන් කරලා පැවතීමක් ගැන අපි තේරුම් ගන්නව නම් උත්සාහ කරනව නම් ඒක තමයි අපි තුල තිබෙන ජීවිත මායාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ යථා පස්සේ මරීචිකං අපි තුල තියෙන මුරිඟුව මායාව ඒක හැටියට අපි තේරුම් ගන්න ඕනේ ඒ සංස්කෘත යථාර්ථය එහෙම නැත්නම් මේ සංකත ධර්මයන්ගේ ස්වභාවය අපි නොදන්න නිසා අපි මේවා විශේෂින් සකස් කරනවා. අර විශේෂින් සකස් කරන ඒ කටයුත්තට බුදුරජාණන් වහන්සේ එතන ඉගැන්වුවේ මොකද්ද? සංස්කාර කියන වචනේ. එතකොට මේ සංස්කාර කියන වචනය ඒ සංස්කාර කියන එක නිසා අපි තුල පහළ වෙනවා පින්වත් මොකද්ද? සක්කාය ධර්මය. සක්කාය දිට්ඨිය කියන වචනේ බුදුරජාණන් වහන්සේ එතන පෙන්වුම් කළා. මූලික වශයෙන් තෘෂ්ණාව පහළ වෙන ආකාරය. එතකොට ඒ තෘෂ්ණාව පහළ වුණාට පස්සේ මමය මාගේ කියන ආත්ම දෘෂ්ටිය එතන පහළ වෙලා නැවත අපි ධර්ම ධර්මෝ මොනවද අපි ධර්ම ධර්ම අපි එතෙන්ට කියන උපාදාන ධර්ම අන්නේ උපාදාන ධර්ම තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට තුන්වූ. ඒක පළවෙනි සූත්‍රයේදීම උන්වහන්සේ තුන්වුවා පංචඋපාදානස්කන්ධා දුක්ඛා දුක මොකද්ද මහණෙනි මේ පංචස්කන්ධය නොවේ පංචඋපාදානස්කන්ධයයි අපි උපාදානය කරගත්තේ ඒකයි. එතකොට අපි කොහෙන්ද මේ ධර්මය දැන් අතනත් වෙනවා ධරීමක් ඒ ධරීම වෙනවා එකිනෙකා ඒව ධර්මාකාරය මෙතන ධරනවා අවිද්‍යාව ඇසුරු කරලා පංච උපාදානය ඒ පංච උපාදානය කියන ධර්මය ඒ සියල්ල අපි ධරන්නේ කොහෙන්ද පින්වත්නි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රියන් පහෙන්ම අපි මේ පංච උපාදානය ධරනවා එතකොට ඒ ධරීම ඒ ධර්ම දැරීම සපතක් හැටියට අපි තේරුම් ගන්නට හොඳ නැහැ. ඒ දැරීම අත්හරින්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒක අත්හරින්න නිසින් අපිට පුළුවන් කමක් නැත්තේ ඒක අත්හරින්න තුන්වත් අපි වෙන වෙනම එකිනෙකා ඒ ධර්මයේ තියෙන ආකාරය තේරුම් කරගන්නට ඕන. අන්නේ තේරුම් කරගත්තොත් ඒ මොහොතේම අපිට පින්වත්නි මේ අවාසනාවන්ත පංච උපාදානස්කන්ධේ නැමැති කුණු කද අපිට දිනුම් කියන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට කොහොමද මේ ධර්මයේ පහළ වෙන්නේ කියන එක ඉතාම රමණීය විදිහට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී අපිට දේශනා කළා. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එච්චේකා තණ්හා උපජ්ජමානා උපජ්ජති මේ ඇහෙන් බලලා චක්කු ලෝකය මේ ඇහැ අසුරු කරගත්ත ලෝකය එතන චක්කු ලෝකය ශබ්ද ලෝකය කන අසුරු කරගත්ත ලෝකය ඊළඟට නහය අසුරු කරගත්ත ලෝකය දිව අසුරු කරගත්ත ලෝකය මේ පංච ලෝකයක් ගැනම තින් පෙන්නවා එතන මේ චක්කුන් ලෝකයේ ඇහැ අසුරු කරලා සිය රූපං අපි රූප දිහා බලලා මේ ප්‍රියයි සාත රූපං සපදායකයි කියලා ගන්නවා. උපේසා සම්නා මේ මොහොතේම මොකද්ද උපජ්ජමාන මොකද්ද ඉපදුනේ කෘෂ්ණාව හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ කෘෂ්ණාව හේතු කොටගෙන උපජ්ජති මොනවද ඉපදුනේ පංචෝපාදානස්කන්ධය කියන එක පහළ වුණා. එතකොට පේනවා කින්වත්නි මේක හරි පැහැදිලි අපි ඇහින්නමත් බලලා මේක හොඳයි සැපයි කියලා ගන්නකොටම තෘෂ්ණාවක් තෘෂ්ණාව නිසා අන්න අර උපාදානස්කන්ධය හෙවත් පංචෝපාදානස්කන්ධය ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කනෙන් ශබ්දයක් අහලා මේ ශබ්දය හොඳයි සතයි කියලා ගන්නකොටම තෘෂ්ණාව පහළ වෙනවා. ඒ එක්ක මොකද අර එක්කේසා තණ්හා උපද්දමාන උපද්දිත අන තෘෂ්ණාව පහළ වුණා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එසේ වුණත් අපි මේක තේරුම් ගන්නට හොඳ පිරිසිදු නුවණකින් යුක්තව අපේ ජීවිතය ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න තමයි ඒ සතිපට්ඨාන සූත්‍රයේදීම අර සතර සතිපට්ඨානයක් කියන එක අපිට දේශනා කළේ. කායේ කායානුපස්සේ විහෙරති අසාති සම්පආතාති සම්පදානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං එතකොට ආසාති සම්පදානෝ ආසාති කියලා කියන්නේ කෙනෙක් අත්හරින වීරයෙන් යුක්තව අපි හැමතිස්සේ වාසය කරන්න ඕනේ සම්පදානෝ කියලා කියන්නේ කෙනෙක් අත්හරින ප්‍රඥාවෙන් යුක්තව අපි වාසය කරන්න ඕනේ සත්‍තිමා විනේය ලෝකේ සතිය කියලා කිව්වේ කෙලස් අත්හරින සිහියෙන් යුක්තව අපි වාසය කරන්නට ඕන මේ කය ඇසුරු කරන හැම මොහොතකම. ඒ වගේම වේදනාව ඇසුරු කරන හැම මොහොතකම ඒකේ වාසය කළ යුතුයි. සිත ඇසුරු කරන හැම මොහොතකම ඒ ආකාරයෙන් වාසය කළ යුතුයි. මේ විදිහට සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට කාව පැහැදිලිව දේශනා කළා. එතකොට මෙතන ඉතාම වැදගත් ඉගැන්වීමක් තිබෙනවා. ආචාති සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතකොට මේක හරියට කෙරුණේ නැති වුණොත් අපි මේ වීරියයි සතියයි ප්‍රඥාවයි අපිට හරියට තිබුණේ නැතුනොත් අර සත්තුන් ලෝකයේ කියපු තැන හරියට තිබුණේ නැතුනොත් අපි තුල අර තෘෂ්ණාවත් තෘෂ්ණාව නිසා උපාදානයක් පහළ වෙනවා. මම කියන දෘෂ්ටිය. ඒ මම කියන දෘෂ්ටිය රැකීම තමයි මෙතන අභිද්ධා දැඩි ලෝභය. මේක රැක ගන්න ඕන කියලා මහා උත්සාහයක් ගන්නෝ වැරදි උත්සාහයක් ගන්නෝ මිත්‍යා උත්සාහයක් ගන්නෝ අභිද්ධා කියලා කියන්නේ ඒකයි. මම රැකෙන්න ඕන මම ආරක්ෂා වෙන්න ඕන කියලා හැම මොහොතකම පුදුම වෙහසක් ගන්නවා. නමුත් එහෙම මිනිසක් ගත්තට කින්වත්නි විස්ස ධර්මයේ සංකතයි සැකසුවේ ඒව පටිච්ච සමුප්පන්නයි ඒවා ඇතිවෙනෝ ඇතිවෙනෝ අපි කිසි කෙනෙකුට ඒවා මොනම විදියකින්වත් එක ස්නේහයක්වත් අසුරු ස්නේහයක්වත් අපිට ඒව නතර කරන්න පුළුවන් කමක් නැත්තේ එතකොට අභිද්දා දෝමනස්සං දෝමනස්සය කියලා කිව්වේ උතන අර හිතේ හැමතිස්සෙම කලඹීමක් තියෙන කොහොමද මේ මාව රැකගන්නේ මගේ කන රැකගන්නේ මගේ යෞවනය රැකගන්නේ මගේ සම්පත් රැකගන්නේ කියන ලොකු විහිසක් හැමතිස්සෙම තිබෙනවා එහෙනම් මේ සංසාරේ කොච්චර විහිසක් තියෙනවද කියලා අපි හිතන්නට අපි හැම කෙනෙකුටම විහිසක් තියෙනවා ඇයි ඒ විහිස අපිට ඇති වෙලා තියෙන්නේ සසර පින්වත්නි අපි ඇසුරු කරන්නේ කෙලෙස් නිසා කෙලෙස් ඇසුරු කරන හැම මොහොතකම දැඩි විහිසක් කම්පාවක් අපේ ජීවිතය තුළ පවතිනවා භයක් පවතිනවා තති ගැනීමක් පවතිනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අර පළවෙනි දේශනාවේදීම උන්වහන්සේ තා වැදගත් වචනයක් තුන්ුම් කරන උපසමාය උපසමාය කියලා කියන්නේ මේ සසර ඇසුර මෙච්චර කාලයක් තිබුණු කෙලෙස්. නමුත් මේ මොහොතේ ඒ කෙලස් වලින් නිදහස් වුණා. ඒ නිදහස් වුණා කියන එක තමයි උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය කියන වචන රහස්‍යයක් බුදුරජාණන් වහන්සේ එතන පාවිච්චි කළේ. එතකොට අපි තේරුම් ගන්න තෝරන තුන්වත්නි මෙතන එතෝනම් අපි නොමලජේක නෙවෙයි හැම මොහොතකම මලයේක වාසය කරන බව තේරුම් කරගන්න ඕන. ඒ මල මුහුණේකට බැඳගෙන ඉන්න බව තේරුම් කරගන්න ඕන. එහෙම තේරුම් කරගත්තොත් අපිට පුළුවන්කම තිබෙනවා මේ මල මුහුණේ ගලවන්නට. ඒ මල මුහුණේ ගලවන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ බුද්ධ කියන අවස්ථාව අපිට ලැබුණොත්. එතකොට එදා සෝපාක පුතාගේ මල මුහුණේ ගැනීමත් සිතා ගෞතමයේ සැබෑ ආධ්‍යාත්මික මලමින් ගැලෙවිත් බුද්ධ සම්මා සම්බුද්ධ එතකොට ඒ බුදුහාමුදුරෝ දකින්නේ නැතුව අපිට මේක කරගන්නට බෑ එහෙනම් උන්වහන්සේම බුදුහාමුදුරෝ දකින්නට කාටත් පොදු ක්‍රමයක් අපිට උගන්වලා තිබෙනවා. ඒ ක්‍රමය තමයි ධර්මයේ දැකීම. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යම් කෙනෙක් සමන් වහන්සේ දේශනා කරන මේ උත්කෘෂ්ඨ වූ ශාන්ත වූ ධර්මය අවබෝධ කරගන්නවා නම් අන්න ඒ මොහොතේ තමාට බුදුන් දකින්නට පුළුවන් බව බුදුහාමුදුරෝ දේශනා කළා. එතන බුද්ධ කියලා කියේ අවබෝධය. මොකක්ද අවබෝධය? සිතා ගෝතමී ලැබුව අවබෝධය මොකද්ද? සමා මලමිනියක් උසවාගෙන ඉන්න බව. බාහිර වශයෙන්ුත් මලමිනියක් උසවාගෙන ඉන්නවා. ආධ්‍යාත්මික වශයෙන් පංච උපාදානස්කන්ධය නැමැති මලමිනියක් ඔසවාගෙන ඉන්නවා. බාහිර මලමිනියෙන් කොච්චර අයින් වෙන්න උත්සාහ කළත් දුක කනගාටුව විහිස නැවත නැවත ඉතුරු වෙන්නේ මොකද? අර ආධ්‍යාත්මිකව බැඳලා තියෙන මලමිනිය නිසා. එහෙනම් එතන බුද්ධය කිව්වේ ඒ ධර්මාවබෝධය. ඒ ධර්මාවබෝධය ලබනකොටම පින්වත්නි අර ආධ්‍යාත්මික වශයෙන් තියෙන බ්‍රහ්ම අවාසනාවන්ත සත්වෝ නිදහස් වෙනවා. අන්නේ නිදහස් වුනහම ඒත් බුදුන් දැක්ක කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අද මේක බොහෝ පුරුෂ කල්පනා කරන්නේ නැහැ. බොහෝ අය ධර්මය නොයෙකුත් ආකාරයෙන් කටපාඩම් කරනවා. සූත්‍ර විනය අභිධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයේ සමහර ඇත්තන්ට කටපාඩම්. මන පොත් වශයෙන් කටපාඩම්. නමුත් ජීවිතේ ක්‍රියාත්මක වෙනකොට අර පාඩම් වෙච්ච බන පැත්තක තියෙන ජීවිතේ වෙනම තිබෙනවා. මේ අය හිතා ගන්නට මේ අය තේරුම් ගන්නට සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ මේ සීලම ධර්මය අවබෝධ කරගත්ත පිටින් නෙවෙයි මේ බඹයක් පමණ වූ ජීවිතේ. ඒ බඹයක් පමණ වූ ජීවිතේ උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්තා වගේම ඒ ධර්මය පැනෙන්නේ ඉමස්මින් ධාම මැත්තේ මේ භවයක් පමණ ලෝකයේ තුල තමයි දුක ඒකට හේතුව ඒකෙන් නිදහස් වීම නිදහස් වීමේ මාර්ගය කියන මේ සූත්‍රය උන්වහන්සේ දේශනා කළේ. එතකොට චතුරාර්ය සත්‍ය නමති සූත්‍රය මේ ජීවිතේ නමති පොතෙන් අපි තේරුම් ගන්න නොදන්න තාක් කල්ම පින්වත්නි කොච්චර බාහිර වශයෙන් බල පොත් කටපාඩම් කළත් අපිට නුවණකුත් නැහැ. අපෙන් අපි ඇසුරු කරන ඇත්තන්ට අපෙන් නුවණක් ලබා ගන්නට ක්‍රමයක් නැත්තේ. අද රටට වෙලා තිබෙන විපත්තිය මේකයි. ඒ නිසා ඔබ තේරුම් කරගන්නට මේ ධර්මය අපේ ජීවිතෙන් බලන්න ඕන. ඒ ජීවිතෙන් දැනුවොත් Tamanට නිවෙන්නත් පුළුවන්. ඒ Taman නිවෙනකොට තමා ඇසුරු කරන ඇත්තන්ටත් ශාන්තියක් සැපතක් ළඟා කරගන්නට පුළුවන්. අද මේ රටේ මිනිස්යන්ට නිවන ඒකාන්ත කොටම අවශ්‍යම වූ කාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ මොකද ඒ තරමට මේ ලෝකයේ පිටිනුත් ඇතුළුනුත් හැම පැත්තෙම ගිනි ඇවිලෙමින් කලබල දුක් කරදරවලට මිනිස්සු පත් වෙමින් තමයි මේ ජීවිතේ සැප හොයාගෙන යන්නේ. ඒ නිසා අපි තේරුම් ගත්ත කාරණයක් තමයි මේ කරදර වැඩි වෙන්න වැඩි වෙන්න එය අදිස්ථාන කරගන්න තෝන නිවනේ ඕනකමත් මේ අවස්ථාවේදී වැඩි වෙන්න තෝන නිවන කල් දාන්නත් හොඳ නැහැ ඒ නිසා මේ අත්කන්ද ප්‍රශ්න වැඩි වෙන්නට වැඩි වෙන්නට බුදුරජාණන් වහන්සේට කිත්තු වෙන්න තෝන මේ ධර්මයට කිත්තු වෙන්න තෝන ඥානවන්තව තමන්ගේ ජීවිතේ ගෙනියන්න අදහස් කරගන්න ඕනේ. අදුම තරමින් මනුස්ස ජීවිතයවත් කෙලස ගන්නේ නැතුව මූලික වශයෙන් අපි හැම කෙනෙක්ම පින්වත්නි පංචශීල ප්‍රතිපත්තියවත් ආරක්ෂා කරලා අහිංසක ජීවිතයක් පටන් ගමු. ඒ අහිංසක ජීවිතය අපිට පටන් ගන්නට බැරි වුණොත් පිටින් කොච්චර පින්කම් කළත් ඒකින් ලෝකයටවත් අපේ ජීවිතයටවත් අර්ථයක් ළඟා කරගන්නට පුළුවන් කමක් නැතිවන්නේ නැහැ. ඒ නිසා මේ බණහන ලොකු කුඩා හැම කෙනෙක්ම හිතා ගන්නට අපි අහිංසක ජීවිතයක් ගෙවන්න ඕන. අහිංසක ජීවිතය කියලා කියන්නේ ගහකොළ, ඇලදොළ, කතා කියපාවා මේ කිසි කෙනෙකුට අපින් හිංසාවක් වෙන්නට පුළුවන් කමක් නෑ. අද මේ පොළවේ ජීවත් වෙන වඩාත්ම බුද්ධිමත් මිනිස්සයා කියන සත්‍යයෙන් තමයි අනිකුත් සත්‍යයන්ටත් සමස්ත පරිසර පද්ධතියටත් මහා විසනයක් තුන්වත් ඇති වෙලා තිබෙන්නේ. එතකොට අපේ තියෙන ලොකුකම අපේ තියෙන වටිනාකම මොකද්ද කියන එක මෙයත් තේරුම් කරගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන අහිංසක ප්‍රතිපදාවක් තුළ මේ උත්කෘෂ්ඨ වූ ශාන්ත ධර්මයේ යම් කිසි කෙනෙක් තේරුම් කරගන්නට උත්සාහ කරනවා නම් ඒත්තන්ට මේ ජීවිතේ සැනසීම ලබන්නට පුළුවන්. බොහෝ ඇත්තෝ හොඳ වැඩ කරන්න කැමති වුණත් නරක වැඩ වලින් ඈත් වෙන්නට කැමති නෑ. හොඳ වැඩ කරන්න කැමති වගේම නරක වැඩ වලින් ඈත් වෙන්න අපි කැමති වෙන්න ඕන. අන්න එහෙම කැමති වෙච්ච දවසට සමාජයේ බයක් දුකක් නැතුව අපේ ජීවිතේ ගෙවන්නට පුළුවන්. එතකොට මේ සමාජයේ පොදු ධර්මයක් බුදුහාමුදුරුවෝ කියන්න උත්සාහ කරන වගේම උන්වහන්සේගේ මූලික නිර්වාණ මාර්ගයට යම් කිසි කෙනෙක් පිවිසෙනකොට අවශේෂ වූ ජීවිත රටාවත් ඉතාම හොඳට සකස් වෙච්ච ඉතාම අර්ථ සම්පන්න සනකුරුදායක මිනිස්සෙක් ගොඩනැගෙන බව අපි කල්පනා කළ යුතුයි. ඉතින් ඊට වඩා මා හිතනවා මේ ධර්මයේ තේරුම් කරගන්නට අවස්ථාවක් නැහැ මේ ධර්මය අහන්න අහන්න කියවන්න කියවන්න අපිට ලොකු සැනසීමක් තියෙනවා. ඒ නිසා මේ හැම කෙනාම අදිස්ථාන කරගන්නට මේ ධර්මයේ සොයන්නට, සත්‍යයේ සොයන්නට, කුසලයේ සොයන්නට, මනුෂ්‍යෝ දුවන්නන් වාලේ දුවන්නට එපා. බුදු කෙනෙක් ආවේ ඇයි? ඒ උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ කියන කාරණා ඔක්කොම තේරුම් අරගෙන අපේ ජීවිතේ ඉතා හොඳ බෞද්ධ ජීවිතයක් ගොඩනගා ගන්නට හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්නට හැම කෙනෙක්ම මේ ජීවිතේම ඒකාන්තකොටම නිවන් අවබෝධ කරගන්නවා කියන අදහසින් බුද්ධ ශාසනය කටයුතු කළ යුතුයි. ඒ ඒ පණිවිඩය මේ හැමදෙනාටම දෙමින් මෙතෙක් කළා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉතාම ගෞරවයෙන් මා දේශනා කළා. මෙයත්ෝ ඉතා ගෞරවයෙන් අනුකම් දුන්නා. අපි සියලු දෙනාටම සියලු ලෝක සත්‍යාගේම ගිනි නියේවා. සියලු දෙනාටම ශාන්තියක්ම වේවා සපතක්ම වේවා සියලු දෙනාටම මේ ජීවිතේම ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්ත අමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරගන්නට ඉස්සවතාස අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා උක්ඛාවචාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා උක්ඛාවචාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා ධර්මානුශාසනා කරතු අද දේශිකානන් වහන්සේ ගණී මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කාටුගම කුමන රත්න ස්වාමින්දයන් වහන්සේ